තමුන්ගේ කර්මස්ථාන සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා අපිට පුළුවන් ඒක සාකච්ඡා කරගන්න. ඉතින් මම සභාවෙන් ඉල්ලා සිටිනවා ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරගන්න කියලා. අවසරයි ස්වාමින් වහන්සේ. මේ ප්‍රශ්න ප්‍රශ්න වලින් අද තියෙනවා කමඨහන් හා සම්බන්ධව ප්‍රශ්න 9ක් තියෙනවා. ධර්මයේ පිළිබඳව ප්‍රශ්න 4ක් තියෙනවා. මම ඉස්සර වෙලාම කමඨහන් පිළිබඳව ප්‍රශ්න ඉදිරිපත් කරන්නම්. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම භාවනාවට ආදුනිකෙක්මි. මම සක්මන් භාවනාව පටන් ගන්න පටන් ගන්නේ සිටගෙන සිටනවා යයි සිතමින්ය. ඉන්පසු වමහා දකුණ ලෙස තබන පියවර අනුව මෙනෙහි කරමි. බොහෝ අවස්ථාවල ආරම්භක පියවර කිහිපයක් 10ක් වැනි ප්‍රමාණයක් තුල අවධානයේ නොබිඳීව පවත්වාගත හැකිය. නමුත් ඉන්පසු පියවර කීපයක් පාසා සිත විවිධ අරමුණු ඔස්සේ ගමන් කරයි. සමහර විට ඇලෙන අරමුණු, කැමති දේවල්, කැමති පුද්ගලයන් කෙරෙහි සිත බොහෝ වේලා රැඳී පවතී. කලාතුරකින් ගැටීම්ද සිතෙහි හටගනී. ඉඳ හිට බාහිර පුද්ගලයන් ගමන් ගමන් කරන කෙරෙහිද ඇස යොමු වේ. මා භාවනාව වඩන ආකාරය නිවැරදිද යන්නත් තවදුරටත් සාර්ථක කර ගැනීමට උපදෙස් ලබා දෙන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි. ඊළඟට තියෙනවා ආනාපාන සති භාවනාව පිළිබඳවත් ගැටලුවක් දීලා තියෙනවා. ඒක ඔය ප්‍රශ්න පස්සේ අහමු. එහෙමයි. සක්මන් භාවනාව ගැන කියනකොට මම හිතගෙන ඉන්නවාය කියලා පටන් ගන්නවාය කියලා සටහනක් තිබුණා. ඒකේ වැරැද්දක් නැහැ. ඇවිදිනකොටත් පුළුවන් නම් දැනගන්න මම මේ හිතගෙන නෙමෙයි ඉන්නේ මම මේ නිදියගෙන නෙමෙයි ඉන්නේ මම මේ ඉඳගෙන නෙමෙයි ඉන්නේ මම මේ ඇවිදිනවා අන්නේ ඇවිදින බවට තමුන්ට සංඤී වෙන්න පුළුවන් නම් එහෙමත් නැත්නම් ඒ දැනීමට තමුන්ට අවදි වෙන්න පුළුවන් නම් වම දකුණ එහෙමත් නැත්නම් ඔය කකුල් පොළවේ හැපෙන එක ඉබේටම ප්‍රකට වෙන්නත් බලනවා. දැනට වම දකුණ කියලා භාවනාව කරගෙන යනවා කියලා සටහනක් තිබුණා. විනාඩි 10ක් වගේ කාලයක් මට මතක හැටියට පීවර 10ක් වගේ ප්‍රමාණයක් එක දිගට කරගෙන යන්න පුළුවන් කියලා සටහන් කරලා තිබුණා. අර ඉතිරි සටහන් කරලා තිබ්බ සියල්ලම දැනගන්න අපි සාමාන්‍ය ජීවිතේ ගත කරද්දී ඉන්න හැටි තමයි ඔය. ගැටෙනවා, ආසගන්න පුංගලයන් මතක් වෙනවා, හිත පිට යනවා. ඔය විදිහට තමයි අසතිය කියලා කියන්නේ. අසතියෙන් ජීවත් වෙනවා කියන්නේ ඕකට. ඒකින්ද ඒකෙන් දැනගන්න පුළුවන් අසතිමත් කියන්නේ මොකද්ද කියලා. ඔය අපේ සාමාන්‍ය ජීවිතයේ හැටි ඉතින් අපි ඒ ස්වභාවයෙන් හිත මුදව ගන්නයි ඒක අරමුණක එහෙමත් නැත්නම් ඒ කාමයන් සඳහා ඇදී යන හිත එහෙමත් නැත්නම් ඒ කාම සංඥා කෙරෙහි ඇදී යන සිත කාමයෙන් වෙන් කරවන්නයි මේ සක්මනේදීත් අපි උත්සාහ කරන්නේ ඒක හින්දා ඊළඟ සැරේ බලන්න කොහොම හරි පියවර 11ක් සිහියෙන් පවත්වාගෙන යන්න 11ක් 12ක් ওই විදිහට ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි කරන්න පුළුවන් ඒ වගේම අර කලින් කිව්වා වගේ හිත පිට ගියොත් දැනගන්න මේක තමයි හිතේ සාමාන්‍ය ස්වභාවය සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන හැටි ඔය. ඔය සතිය වඩන කෙනා කවුරුන් හෝ වේවා සති අසති දෙක වෙන් කරලා හඳුනා ගන්න ඕන. සතියෙන් ඉන්නවා සතියෙන් ඉන්නවා කියලා කිව්වට අසතිය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් අසතිය දන්නේ නැහැ. හැබැයි සතිය ගැන විශාල පොත්පත් ලියන්න උන තරම් දැනුමක් තියෙනවා. මේ පොත්පත් කියවල බැලුවා අසතිය ගැන තියෙන්නේ බොහොම ස්වල්පයයි. අපි ජීවිතේ වැඩි කාලයක් ගත කරන්න අසතියින් ඒත් අසතිය දන්නේ මේක හින්දා අර හිත පිටට යන ස්වභාවයෙන් කැමැති කැමැති දේවල් හිත හිත ඉන්න ගතියෙන් එතනින් ගියාම මේ පුන්ගලයන් සමග ඒ ගැටීම් ආදී ඒ විතර්ක පහළ වෙන වෙලාවට මෙහිම තමයි මිනිස්සු සාමාන්‍ය මේ ලෝක ජීවත් වෙන්නේ. ලෝකේ මිනිහෙක් ජීවත් වෙනවා කියලා කරන්නේ ওই ටික තමයි. ඒක හින්දා ඒක අසතිය කියලා දැනගෙන ඒ බව දැනගන්න පුළුවන් නම් ඒකත් සතිය කියලා දැනගෙන ආපහු අර වම දකුණට හිත අරගෙන බොහොම උත්සාහයෙන් ඒ වම දකුණ වශයෙන් පවත්තන සිහිය වැඩි වේලාවක් පවත්වා ගන්න උත්සාහ කරන්නට ඕන හිත පිට යනවායේ සිතවිලි එනවායේ කියලා හිතේ යමනාපයක් තියෙනවා නම් අර විදිහට මෙනෙහි කළාම ඒ අමනාප ගති, ඒ ගැටෙන ගති දුරු වෙලා යන්න පටන් ගන්නවා. එතකොට බොහොම හිතේ සාමයක් ඇතුව ඒ සක්මනාදිය කරගෙන යන්න පුළුවන්. ආනාපාන සති භාවනාව පිළිබඳව තියෙන ගැටලුව මම මීට පෙර අවස්ථාවලත් නිවසේදී ආනාපාන සති භාවනාව වැඩිවීමට උත්සාහ කර ඇත්තෙමි. පළමුව මෙතන සිටමි සිතා ඉරියව්ව සිහි කර ගනිමි. ඉන්පසු නාසයේ අග හුස්ම පහළට යන විට ප්‍රාශ්වාස කියාත් නාසය තුලින් ඇතුළු වන විට ආශ්වාස කියාත් මෙනෙහි කරමි. නමුත් මෙය ඉබේ හුස්ම ගැනීමක්ද සිතාමතා හුස්ම ගැනීමක් දැයි මට විශ්වාස නැත. හුස්ම රැලි හතරක් පහකට පහකට පසු සිත විවිධ අරමුණු ඔස්සේ ඇදී යයි. සමහර විට නිදිමතක්ද ඇතිවේ. භාවනාව ප්‍රගුණ කිරීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ආනාපාන සති භාවනාව ගැන කියනකොට මෙහි ඔය මූලික උපදෙස් විදිහට දීලා තියෙනවා මම දැන් මෙතන කියන තැනට සිහිය පිහිටවන්නේ කියලා. ඒකේ ආනාපාන සති භාවනාවට උනන්දු කරවීම ඒ තරම්ම පෙන්නලා නැහැ මට මතක හිටියට. ඒකෙදී මම දැන් මෙතන කියන එකේ සිහි පැවැත්වීම තමයි ප්‍රධාන වශයෙන් අපි අදහස් කරලා තියෙන්නේ. ඔය අතිරේක ලාභයක් විදිහට ආනාපානේ ප්‍රකට වුණොත් බලන්න තමයි ආනාපාන භාවනාව අපි හඳුන්වලා දෙන්නේ මොකද හේතුව එකපාරටම බලෙන් ආනාපාන සතිය දැම්මහම ආනාපාන සතිය කියන්නේ බොහොම කියනවා නම් බොහොම සිහිය නුවණ තියෙන කෙනෙක් වඩන්න ඕන දෙයක් ඒක. ඒක ඒ කියන්නේ ඒක කියන්නේ බය ඇති කරවන්න නෙමෙයි ඒත් අර මූලික සුදුසුකම් මාදිය සැපේනවා මම දැන් මෙතන කියන ඒ ගන්න ඒ ඉරියව්වට හිත ගන්න එකේ බොහෝ වේලාවක් හිත පැවැත්වුවොත් ඒ සිතේ එකඟ බවක් එනවා එතනින් ගියාම කයි සැහැල්ලුව ප්‍රීතිය ආදී ඇති වෙනවා මෙහෙම කරගෙන යනකොට මේ උඩුකයේ සිද්ධ වෙන ආනාපාන සතිය දැනුනොත් පමණක් බලන්න කියලා උපදෙස් දීලා තියෙනවා ඉතින් ඒ විදිහට නම් කලේ ආනාපාන සතිය ස්වභාවිකව ඉහළට ගන්න පහළට හෙළන ගතියක් මතුවෙන්න පුළුවන්. එහෙම කරගෙන යනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ආනාපාන සතිය මම උඩට ඇදලා ගන්නවා නේද කියලා. මේක ඉබේ වෙනව නෙමෙයි මම දැන් බලෙන් එතලා ගන්නව නේද? ඒ වගේම මම පිට කරනවා නේද කියලා. එතකොට ඒ වැටහෙන ස්වභාවයට වැටහෙන්න දීලා අර පරණ පුරුදු විදිහටම ආනාපාන සතිය කරගෙන යන්න මේක මම ගන්නවද මම පිට කරනවද ඉබේ වෙනවද නැද්ද යනාදී වශයෙන් අර හිතේ ඇති කරගත්ත ඒ කුකුස එහෙමත් නැත්නම් උබේ පක්ක සම්තිර්ණ වශයෙන් විචිකිච්ඡා වංචේති කියලා කියනවා. ඒ විචිකිච්ඡාව ඒ ප්‍රශ්නයේ සාධාරණේ කරණය කිරීම වශයෙන් මතුවෙච්ච ඒ විචිකිච්ඡාව පැත්තකින් තියලා පරණ පුරුදු විදිහටම ආනාපාන සතිය කරගෙන යන්න කියලා මතක් කරන්න කැමති වෙන කියන්න තරම් වැරද්දක් මට නම් පේන්නේ නැහැ. ඒ ටික තමයි මට ඉගෙන ගන්න. පින්වත් ස්වාමීන් වහන්ස මම දිගටම කරන්නේ ආනාපාන සති භාවනාවයි. එහි දිග කොට බව උණුසුම් සිසිල් බව යනාදී විස්තර හොඳින් දැනේ. සිත සමාධිමත් වේ. මෙම ආනාපාන සති භාවනාව විදර්ශනාවට හරවනවා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එය කල යුත්තේ කෙසේද? මෙම භාවනාව තවදුරටත් දියුණු කළ හැක්කේ කෙසේදැයි පහදා දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිර්වාණ මඟ ඉක්මනින් හෙළි වේවා. ආනාපාන සතිය විපස්සනාවට හැරවීම ගැන කියනකොට සාමාන්‍යයෙන් අපි ආනාපාන සතිය සමග සතිමත් වෙනවනම් සාමාන්‍යයෙන් කියනවනම් අපි වයින් කරලා බෝනික් තින්බොත් අපිට කල් තියලා කියන්න බෑ බෝනික්ක මොන පැත්තට යයිද කියලා. ඒකේ අවස්ථානුරූපව සිද්ධ වෙන දෙයක්. කමඨහන් ගන්නවායි කියලා කියන්නේ කමඨහන් සුද්ධ කරනවායි කියලා කියන්නේ මේවා බොහොම භයානක දේවල්. මොකද හේතුව මේ අපි වග කියන්නේ අනිත් මිනිහෙකුට. මේ මිනිස්යාගේ ස්වභාවික ගලණය කුමක්ද කියලා දකිනවා කියන එක සෙල්ලමක් නෙවෙයි. ඒක හින්දා ඒක බුදු කෙනෙක් තමයි හරියටම දකින්නේ ආසේ අනුස්සේ ඥාන වලින්. ඉතින් අපිට පුළුවන් සතිච් කොහම් බික්කවේ සබ්බත්තිකම් වදාමි. සතිය වඩාගෙන යන්න. ඒ සතිය වඩාගෙන යනකොට තමුන්ගේ ඒ තියෙන ජම්ම ගතියෙන් සමහර විට විපස්සනා ලකුණු පහල කරන්න පුළුවන්. සමහර විට සමත ලක්ෂණ පහල කරන්න පුළුවන්. මුලින් සමත ලක්ෂණ පහල ගන්න කෙනා පස්සේ විපස්සනා ලක්ෂණ වලට ඇදිලා යන්න පුළුවන්. මුලින් විපස්සනා ලක්ෂණ පහල කරන කෙනා පසුව සමත ලක්ෂණ වලටත් ඇදිලා යන්න පුළුවන්. එහෙම බලනකොට අපිට තියෙන්නේ මේ ස්වභාවික ගලණයට බාධා නොකර ඒ දෙයට යන්න හරින්න. අන්න එතකොටයි තව කෙනෙකුට වුණත් එයාට මේ පිහිට වෙන්න පුළුවන් ගතියක් තියෙන්නේ මේක බලෙන් හරවන්න ගියාම විකෘතිතා මතුවෙන්න පුළුවන්. විකෘතිතා මතුවෙන්න පුළුවන් කියන්නේ ඒ කියන්නේ අපි අපේ හිත තත්ත්වගත වෙච්ච විදිහක් තියෙනවා මේ සසර පුරාවට. ඒක ඒ අණුව තමයි මේ ගලණේ සිද්ධ වෙන්නේ. ඉතින් මම කැමති මතක් කරන්න ආනාපාන සතිය සමතයට එහෙමත් නැත්නම් විපස්සනාවට ඒ හැරවීම සම්බන්ධයෙන් අහනකොට තමුන් මූලික වශයෙන්ම මුල් තැන දෙන්න ඕන තමුන්ගේ ඒ භාවනාව කෙරෙන ස්වභාවික විදිහ එලි කරන්න. මට ස්වභාවිකව සිද්ධ වෙන්නේ මෙන්න මේ දේ. එහෙම නැතු විපස්සනාවක් පොතේ තිබ්බාය කියලා මම විපස්සනා කරනවාය කියලා එහෙම ඉක්මන් වෙන්න යන්න හොඳ නෑ. මොකද එහෙම අර පාරවල් වල එහෙම ගහලා තියෙනවා හදිස්සි නම් හිමින් යන්න කියලා. ඒ වගේ මේකේ ස්වභාවිකත්වයට මුල් තැන දීගෙන යනවනම් ඒකේ තියෙනවා ලොකු වටිනාකමක් අපි සාමාන්‍යයෙන් කෙටියෙන් ඒකට උත්තරයක් දෙනවා නම් විපස්සනා පැත්තට හරවනවායි කියලා කියන්නේ ඒ වායේ තියෙන ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ දේවල් මම නොවේ මකින් නෙමෙයි මාගේ ආත්මේ නෙමෙයි කියලා හිතන එක නෙමෙයි දකින එක. අන්න එතනින් කුඩා යෝනිසෝ මනසිකාරයක් පටන් අරගෙන ටිකෙන් ටික ටිකෙන් ටික වැඩෙන්න පටන් ගන්නවා. එතකොට එයාටම තේරෙන්න පටන් ගන්නවා ඔය සමත සමාධි වල හිර වී සිටීම් ආදී ඒ දේවල් වල තියෙන දෝෂ ආදිය එතකොට ඒ විපස්සනා පැත්ත අර කලින් හුරු කළාට වඩා ලොකු වෙනසකින් බොහොම වෙනසකින් වැටෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ ටික තමයි මට කියන්න. ගෞරවනීය ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාවේදී දිග කොට වශයෙන් හුස්ම වදින තැන එය නැතිව යන ආකාරය සතියෙන් බලා සිටිමි. හුස්ම නැතිව ගොස් යම්කිසි අරමුණක් නැති අවස්ථාවකටද එළඹේ. නැවත සිතිවිලි ගලා එයි. මේ අවස්ථාවේ ආනාපානයේ සිහි කිරීම නිතැතින් වනතෙක් බලා සිටිනවාද නැතහොත් එය සිතාමතා හුස්ම ගැන සැලකිලිමත් වනවාදයි කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලමි. තෙරුවන් සරණයි. එහෙම ආනාපාන සතිය නොදෙනී ගිහිල්ලා සිතවිලි ටික මතුවෙන්න පටන් ගත්තායින් පස්සේ ඒ වෙලාවේ ආනාපාන සතිය දැනෙන්නේ නැත්නම් අපිට පුළුවන් ඒ ආනාපාන සතියේට පවත්වපු යම්කිසි ශික්ෂණයක් තියෙනවා නම් ඒ ශික්ෂණය සිතවිලි වලටත් පවත්තන්න. දැන් අපි ස්වභාවිකව කෙරෙන ආනාපාන සතිය දිහා බලාගෙන හිටියා හරියට පිට කෙනෙක් වගේ. ඒක ඉබේට මතුරු දහන් වුන්නේ කමක්‍රමයෙන් කමක්‍රමයෙන් අතුරු දහන් වෙලා දැන් ওই කියන විදිහට ගිහින් තියෙනවා. දැන් සිතවිලි මතු වෙලා තියෙනවා. සිතවිලි මතු වුණාට පස්සේ ඒ සිතවිලි තේරුම් ගන්න හැම යන්න එපා. ඒක උපදේශයක්. සිතවිලි තේරුම් ගන්න යන්න පහ පිට කෙනෙක් වගේ ඒක දිහ බලාගෙන ඉන්න එක හොඳටම ප්‍රමාණවත්. මොකද හේතුව ඔතෙන්දි සතිය තියෙනවා. තමුන්ට වග වෙන්න පුළුවන් නම් ආනාපාන සතිය තිබෙද්දි මට සතිය තිබුණා. දැන් ආනාපාන සතිය නැහැ. ඒ සතිය තියෙනවා. සිතවිලිත් තියෙනවා. ඒත් මට සතිය තියෙනවා. අන්නේ සතිමත් භාවය මෙතෙන්දි මුල් කරගන්න පුළුවන් නම් උඩට අරගන්න පුළුවන් නම් සිතවිලි තේරුම් ගන්න යන්නේ නැතුව එතකොට ටික කාලෙකින් සිතවිලි සංසිඳෙන්න පටන් ගන්නවා එතකොට අපිට පුළුවන් එක්ක ආනාපාන සතිය මත වුණොත් ආනාපාන සතිය බලන්න එහෙමත් නැත්නම් අර නිරෝගීව ඉදිරි වෙලා තියෙන ඒ සතිය දිගටම පවත්වාගෙන යන්න. දරුතර දරුතර ස්වාමීන් වහන්ස ආනාපාන භාවනාවේදී හුස්ම රැල්ල නාසිකාග්‍රයේ ප්‍රකට නොවේ. හුස්මගත් පටන්ගත් වේලාවේ සිට පෙනහැල්ල දක්වා ප්‍රස්වාසයේ එතෙන් සිට පිටවන තුරුත් සිත යොමු කිරීම වරදක්ද තෙරුවන් සරණයි. ඒ විදිහට භාවනා කරන්න උපදෙස් මෙහින් ලැබිලා නැහැ. මම දන්නේ යෝගාවචරයා කලින් Hindu යෝග භාවනා කරපු කෙනෙක්ද කියලා කියන්නේ. හැබැයි ඔය තායිලන්තේ ඒ වගේම අපි අටුවා පොත්වලත් ওই මුලැමැදාග බැලිල්ල ওই විදිහටත් පෙන්නනවා. ඒත් ඒක දැම්ම බලන්න යන්න එපා. ඒ විදිහට මොකද ඒක මගේ පෞද්ගලික මතයක් මම මේ කියන්නේ ඒක යෝගාව ආධුනික යෝගාවචරයේකට ඒ තරම් ಗುಣදායි නොවෙන්න ඉඩ තියෙනවා. ආනාපාන සතිය වදින තැන ප්‍රකට නොවුනාය කියලා ප්‍රශ්නයක් නැහැ. ආයතින් නැහැ දික් කරන්න කියලා ඒක හදන්න බෑනේ. ඉක් ගන්නකොට ගන්න බව දන්නවනේ. පිට කරනකොට පිට කරන බව දන්නවනේ. හොඳටම ඇති. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හුස්ම ගන්නකොට ගන්නවාය කියලා දන්නවා. හුස්ම පිට කරනකොට පිට කරනවාය කියලා දන්නවා. මේක ඉතින් ශික්ෂණය. මේදී හොඳටම ඇති තව ඒ විදිහේ අර කලින් කියපු විදිහේ දේවල් කරන්න උත්සාහ කරන්න එපා. මොකද හේතුව යම් යම් තව කාලයක් ගිහිල්ලා යම් යම් තමුන්ම තව තව දේවල් එකතු කරලා ඕවා විකෘති වෙන්න පුළුවන් අර මුලින් කියපු ඒ සරල දේ තුල ශික්ෂණය වෙන්න පටන් ගන්න එතකොට ටිකෙන් ටික ඔය ධම්මවිචය ආදී බොජ්ජංගත් ටිකෙන් ටික මතුවලා එන්න පුළුවන්. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාවේදී ආස්වාස ප්‍රස්වාස ඊතා සුළු වේලාවකින් නොදෙනී යන අතර මෙසේ පරයන්කය තුල නිතරම සිදුවේ. එවිට ආස්වාස ප්‍රස්වාස ගෙවි ගිය විට සතිය හොඳින් පවත්වා ගනිමි. ඊතා සුළු සිතුවිලි එන අතර එන විගසම නැති වී යයි. සතිය හොඳින් පවතින අතර අවට කිසි දෙයකින් භාවනාවට බාධාවක් ලෙස නොදැනේ. මෙසේ සතිය පමණක් ඇති කරගෙන අතරින් පතර යන එන ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කිරීම නිවැරදිද යන්න පැහැදිලි කර දෙනෙමින් ඉල්ලමි. මෙම පර්යංකය තුල ශාන්ත ගතියක් ඇති බවද කියමි. ඔබ වහන්සේට නිරෝගී සුවයක් වේවා. එහෙම ආනාපාන සතියේ වේගයෙන් සංසිඳනවා නම් බොහෝ විට යෝගාවචරයෝ ඕක සමහරු කියනවා සමහරු කියන්නේ නැහැ. ඔතන යම්කිසි කුකුස් කරන ගතියකුත් තියෙනවා. මේක මොකද්ද කියලා කින්ද බන්ද කිව්වට තාම ශ්‍රද්ධාව මදි. ශ්‍රද්ධාව මදි. ධර්මයේ ගැන විශ්වාස නැහැ. ප්‍රතිපදාව ගැන විශ්වාස නැහැ. ඉතින් මේ සැරින් සැරේ නැති වෙලා යන ආනාපාන සතිය වුණත් එක විට නැති වෙලා යන්නේ මේකත් යම්කිසි ක්‍රමික භාවයක් තියෙන හින්දා. මොකද බලනකොටම එක පාරටම අතුරුදහන් වෙන්නේ නැහැ ආනාපාන සතිය. මේකින්ද මේක ක්‍රමිකව අතුරුදහන් වෙච්ච බව දැනගත්තාම යෝගාවචරයට හිතෙනවා මම මෙතෙන්ට ආවේ එහෙමත් නැත්නම් මේකට මේ අහසින් කඩාපාතුනේ නැහැ. පිට කලින් ආනාපාන සතියක් තිබුණා. ඒක බැලුවා. ඒක දැන් හරි ඉක්මනින් නැති වෙලා ගියා. අර කලින් මේ ප්‍රශ්නේ තිබ්බා වගේ දැන් ඉතින් සතිය තියෙනවා. සිතවිලි එනවා යනවා. අවට තියෙන ඒ ශබ්ද ආදීන් බාධාකුත් නැහැ. විටින් විට ආනාපාන සතියත් එනවා යනවා. ඒක බැලුවට කමක් නැද්ද කියලා අහනවා. එතකොට අර විදිහේ සැක දුරු කරගත්ත යෝගාවචරයාට දැනගන්නට පුළුවන් හරියට නිකන් කඳු මුදුනකට නැග්ගහා සමාන අත්දැකීම. තමුන් මේ කඳු මුදුනකට නැගලා හරියට වටේ බලනවා හා සමානයි. එතකොට මේ ඕනෑම දෙයක් බලන්නට පුළුවන්. ආනාපාන සතිය කියලා මහා ලොකු විශේෂයක් ඇත්තෙත් නැහැ. ඒකත් එනවා යනවා, සිතවිලිත් එනවා යනවා. ශබ්දත් ඇති වෙනව නැති වෙනවා. මෙතන උපේක්ෂාවක් තියෙනවා. මේක මේ කාමයෙන් ලැබිච්ච එකක් නෙමෙයි. මේක වෙන අයුරකින් ලැබිච්ච එකක් නෙමෙයි. මේක මේ ප්‍රතිපදාවෙන් සීලයෙන් ඒ හිත සංසුන් වීමෙන් ලැබිච්ච එකක්. මේ උපේක්ෂාව ශාන්තයි ප්‍රණීතයි කියලා මේ උපේක්ෂාවේ වාසය කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේ එන ඕනෑම එකක් බලන්නත් පුළුවන්. මෙන්න මේ දේ තමයි මට මතක් කරලා දෙන්න තියෙන්නේ. දැන් ওই ඉන්ද්‍රී භාවනා සූත්‍රවල එහෙම කියනවා. චක්කුණා රූපං දිස්වා uppajjati manapa uppajjati amanapa uppajjati මනාපාමනාපා. එහෙන් රූපයන් දැකලා මනාපයක් පහළ වෙනවා. අමනාපයක් පහළ වෙනවා. මනාපමනාපයක් පහළ වෙනවා. සෝ එවම් පජානාති. ඔහුට ඒක දැනගන්න පුළුවන්. මේ කියන කතාව ඒ යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතලයි මම මේ කියන්නේ. ඊ යෝගාවචර දැනගන්න පුළුවන් දැන් කණින් ශබ්දයක් අහනකොට සිතවිල්ලක් එනකොට මේ ඇති වෙන මනාපමනාප තියෙනවා මේවට. මනාප තියෙනවා අමනාප තියෙනවා එහෙම නැත්නම් නිකන් ඔහි ගානක් නැතුව ඉන්නවා. සෝ එවම් පජානාති ඔහුට ඒක නුවණින් දැනගන්න පුළුවන්. uppannanko manapang මේ උපදින ඒ මනාපාමනාප සංකතං මේ සිතිවිලි නිසා හටගත්ත දේවල් මේ මන් දැන්න මේ ශබ්දයන් නිසා හටගත්ත දේවල් ඒ මන් දැන්න මේ රූපයක් නිසා හටගත්ත දේවල් ස්පර්ශයක් නිසා හටගත්ත දේවල් මේව සංකතයි බොහොම දැනට tamun ඉන්න ශික්ෂණෙත් එක්ක බලනකොට මේවා බොහොම ඕලාරික දේවල් ඕලාරික පටිච්ච සමුප්පන්නං කනක් නැත්නම් ශබ්ද හෙන්නේ නෑනේ. ශබ්දයකුත් තියෙන්නත් ඕන. කනකුත් තියෙන්න ඕන. ඒක ඉතින් අහන්නත් ඕන. එතකොට මේක පටිච්ච සමුප්පන්නයි. ඒක හින්දා අර ලැබිච්ච විවේකයේ දැන් අගේ කරන්න පුළුවන් ඒතං සන්තං ඒතම් පනීතං යදිදං උපේක්ඛාති මේ උපේක්ෂාව ශාන්තයි. මේක ඒ සංකත ඕලාරික පටිච්චසමුප්පන්න දෙයකින් අරගත් එකක් නෙමෙයි. මේ උපේක්ෂාව ශාන්තයි, පන්නංකෝ ඒ උපේක්ෂාව ශාන්තයි, ප්‍රණීතයි කියලා ඒ උපේක්ෂාව තුළ වාසය කරන්නට පුළුවන්. මේ විදිහේ ශික්ෂණයක් ඇති කරගන්න පුළුවන් නම් බොහෝම වටිනවා. මේක බර වැඩි නම් මේක සැර වැඩි නම් ආපහු ආනාපාන සතිය පහළ වුණොත් tamunට සැකන tamunට මේක වේස කරන ආපහු අර ආනාපාන සතියත් එක්ක පරණ පුරුදු අභ්‍යාසය කරගෙන යන්න පුළුවන් ගෞරවනීය ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාව මූලික කමඨහන වශයෙන් තබාගෙන ඒ අතරතුරේ කායගත සතිය, කයේ පිළිකුල් ස්වභාවය හා වේදනාවේ අනිත්‍යතාවය බලන එක වඩාත් හොඳද කියා පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මෙහි භාවනා ක්‍රමවල එහෙම දේවල් කියා දීලා නැහැ. ඒකට උත්තර දෙන්න ගියාම එක්කෙනෙක් හින්දා අනිත් අයගේ ඔළුව අවුල් වෙනවා. මොකද මේ ගොඩක් අයට ඉල්ලෙන්න වැල් නැතුව තමයි විපස්සනාව කරගෙන යන්නේ. කොච්චර හොඳයි කිව්වත් නිකන් ඇඬු කඳුලින් තමයි මේක ඇදගෙන යන්නේ. යන්තම් ওই වෙන පාරවල් ගැන කිව්වහම ලොකු ආසාවල් මතුවෙන්න ඒ තමුන්ගේ ප්‍රතිපදාව හරි කුඹරින් පාවා දෙන්න සූදානමක තමයි අපි ඉන්නේ. ඒක හින්දා අපි මෙහි කියා දෙන භාවනා ක්‍රමයට අදාළව තියෙන ප්‍රශ්න වලට පමණක් පිළිතුරු දෙන්න අපි තීරණය කරනවා. අපි ඒකින්ද වෙන ප්‍රශ්නයකට යමු. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම ආනාපාන සති භාවනාව එනම් නාසිකාග්‍රයට හිත යොමු කරගෙන හුස්ම ඇතුල්වීම පිටවීම බලමි. භාවනාවට මුලින්ම අත් සැහැල්ලුවට තබා ගත්තද ටික වේලාවකින් අත් දැඩි බවට පත් වී ඇති බව දැනේ. තවද කොඳු ඇටයේ පිටුපසට ගැස්මක් සෙරින් සැරේට දැනේ. කරුණාකර මෙය පහදා දෙනමින් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. වැඩිපුර ආනාපාන සතිය ගැන තොරතුරු බලන්න පුළුවන් නම් වටිනවා. ඒක තමයි දෙන්න තියෙන පළවෙනි උපදේශය. දෙවෙනි එක ඒ අර පිටකොන්දේ ඇති වෙන ගැස්ම එතනින් ගියාම ඒ අධිකේ තදවීම ආදී මේ ධාතු ලක්ෂණ මතුවීම ඒවා ඒ අද්දිගේ තද ගතිය පිටකොන්දේ ගැසීම යනාදී වශයෙන් බලන්නේ නැතුව ඒවා ගැස්සීම් ගැස්සීම් විදිහට බලන්න පුළුවන් නම් ඒ තදවීම තදවීම විදිහට බලන්න පුළුවන් නම් එතන ධාතු වශයෙන් සම්මර්ෂණය කිරීමක් සිද්ධ වෙනවා මේක අත තද වෙනවා පිටකොන්ද ගැස්සෙනවා යනාදී වශයෙන් බලනවා කියන්නේ ඒ අර මුලින්ම ප්‍රශ්නෙට උත්තර දුන්නා වගේ මේ තමයි සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය ජීවිතය අපි ජීවත් වෙන්නේ ඔහුම මගේ අත මගේ කකුල් මගේ ඇඟ කියලා ඒක මගේ කියලා ගත්තාම එතන තියෙන ධාතු ඔක්කොම ටික මේ නිමිත්තට අයිතිව තමයි පේන්නේ ඉතින් එහෙම නැතුව අපි ධාතුවට පමණක්ම හිත යොදන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා ඒ අතේ තද ගතිය යනාදී වශයෙන් බලන්න නැතුව තද ගතිය තද ගතියක් විදිහට බලන්න ඒ පිටකොන්දේ ගැස්සීම ඒ සෙලවෙන ගතිය සෙලවෙන ගතියක් විදිහට බලන්න ආයි මතක් කරනවා නම් ඒ ආනාපාන සතිය තව තවත් ළඟින් බලන්න ඒ ගැන වැඩිපුර තොරතුරු සපයන්න පුළුවන් නම් ගොඩක් වටිනවා තෙරුවන් සරණයි දෙපා වැඳ ලියමි. ගරු ස්වාමීන් වහන්ස මට තිබෙන ප්‍රශ්නය නම් මම සතර සතිපට්ඨාන භාවනාව වඩමි. ඒ අනුව දැන් ආනාපාන සති භාවනාව විදර්ශනා භාවනාවට හරවා වඩමි. පුළුවන් හැම මොහොතකම කරන වැඩයට සිහිය යොමු කරමි. එක්තරා ස්වාමීන් වහන්සේ නමක් දේශනා කළා කරන වැඩවලට සිත යොමු කරනවට වඩා පරියංකයෙන් නැගිට පසුත් සෑම මොහොතකම හුස්මට සිත තියාගන්න කියා. මෙය මට ටිකක් කිරීමට අපහසුයි. මේ ගැන පහදා දෙනමින් ඊටමත් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒකේ පිළිතුර පැහැදිලි අපහසු දේවල් කරන්න යන්න එපා. ඒ කියන්නේ tamunට කරගන්න බැහැනේ. හොඳවදී තමුන්ට දරා ගන්න පුළුවන් මට්ටමින් වුණු වෙන එක ඉතින් එදිනදා ජීවිතේ ආනාපාන සතියට හිත පවත්වනවා කියන එක අපි මෙහි භාවනා ක්‍රමවල අපි කියා දීලත් නැහැ ඒක නිසා ඒවා විවේචනය කරන්න යන එක හෝ ඒවට කරුණු දක්වන්නේ අනේක භික්ෂුන් වහන්සේලාගේ සීලය සම්බන්ධිනු ගැටලු මතුවෙනවා. ඒක හින්දා ඔයත්තන්ට පුළුවන් tamunට දරා ගන්න පුළුවන් විදිහට tamunට තේරෙන විදිහට මේ සතිපට්ඨානය කරගෙන යන්න. දැන් මේ ප්‍රශ්න කරු ඒ මූල කර්මස්ථාන ගැනවත් මොකක් ගැනවත් තොරතුරු ඉදිරිපත් කරලා නැහැ. ඉදිරියදා වැඩ කටයුතු සිහියෙන් කරනවා යන ආදි වශයෙන් තොරතුරු ටිකක් තමයි තියෙන්නේ. ඉතින් මේ ඒත් කවන්නේ එදිනෙදා වැඩ කටයුතු සිහියෙන් කරගෙන යද්දී හොඳට ඒ දෙස සිතින් බලාගෙන කරන්නටේ කියලා උපදේශයක් දෙන්න කැමතියි. මොකද එහෙම නොවුනොත් පරණ හුරුවටම වැටෙනවා. පරණ හුරුවටම වැටෙනවා. මොකද සතිමත් වෙනකොට හරිම සතිමත් වෙන්න හරිම ලේසි ලොකු පාඩම සතිමත් වෙනකොට අසතිය අඳුන ගන්නවා කියන එකේ. එතකොට ඒක මේ ලොකු පාඩමක් වෙනවා. ඒක කොච්චර ලොකු පාඩමක්ද කියනවනම් ජානතෝ අහම් භික්කවේ පස්සතු ආසවානං කයං වදාමි නොච අජානතෝ අපස්සතු මම දන්නා දකිනා කෙනාටයි මේ ආශ්‍රව සේවීම පණවන්නේ ඒ දකින් නැති නොදන්න කෙනාට නෙමෙයි කියනවා කිංච ජානතෝ කිම්පස්සතෝ කුමක් දකින කුමක් දන්න කෙනාටද යෝනිසෝ මනසිකාරං අයනසෝ මනසිකාරං යෝනිසෝ මනසිකාරයත් අයනසෝ මනසිකාරයත් මේ සති අසති දෙක අඳුනගත්තොත් ඒ ඇසුරින් යෝනිසෝ මානසිකාර්යයත් අයෝනිසෝ මානසිකාර්යයත් හඳුනා ගැනීමේ අවස්ථාවකුත් මතුවෙනවා. ඒකින්ද ඒ වැඩ කටයුතු කරගෙන යද්දී ඒ දෙස සිතින් බලමින් ඒ ඉරියව් පැවැත්ීමේ ඒ සියලුම තොරතුරු එක්රැස් කර ගැනීමේ අදහසින් ඉරියව් පැවැත්වීම කරනවා නම් බොහොම වටිනවා කියලා මතක් කරලා දෙන්න කැමතියි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාව විදර්ශනාවට යොමු කළ යුතු ආකාරය පැහැදිලි කර දෙන්න ආස්වාස ප්‍රස්වාසයට සතිය යොමු කිරීමේදී සිතුවිලි අඩුනම් ආනාපානයටම සිත යොමු කිරීම හැර සිතුවිලි ඔස්සේ විදර්ශනාව යොමු කිරීම අනිවාර්යද සිතුවිලි විදර්ශනා කිරීමට වඩා ආස්වාස ප්‍රස්වාසයට සතිය යොමු කිරීම පහසු බව හැඟේ. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. ආනාපාන සතියෙන් විපස්සනා කරනවා කිව්වහම එහෙම එකක් ඔය අපේ මූලික හැඳින්වීම් වල තියෙනවාද එහෙම එකක්? එහෙම එකක් අපේ මූලික හැඳින්වීම් වල දීලා නැහැ. ඇත්තට මේක මගේ පළවෙනි භාවනාවකට සටහන. දැන් ආනාපාන සතිය එහෙම එකපාරටම විපස්සනාවකට හරවන විදිහක් ගැන කියා දෙන්න තරම් මූලික සුදුසුකම් ඒ යෝගාවචරයාගාව තියෙනවද නැද්ද කියන එක ඇත්තටම බැලිය යුතු කාරණාවක්. මොකද මෙහි කියා දෙන භාවනා ක්‍රමයේ යටතේ එහෙම එකක් එකපාරටම කියා දීමක් කරන්නේ මේ කෙරෙන්නෙත් නැහැ. මොකද අපේ ලොකු සායනාස්තේ සතිය ඉස්සරහින් තියාගත්ත ගමනක් තමයි යන්නේ. ඉතින් ඉතින් මේ යෝගාවචරයට ඒ කාරණාවත් මතක් කරලා දෙන ගමන් ආනාපාන සති විපස්සනාවට හරවන්න ඕන නම් ඒක බලන්න ධාතු ටික. ඒක ධාතු ටිකෙන් පටන් ගන්න. ඒ ධාතු ටික සම්වර්ෂණය කරගෙන යනකොට ඒවායේ තියෙන වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර ආදී නාම ධර්ම ඒ විඥාන ආදී නාම ධර්ම මතුවෙන්න පටන් ගන්නවා ඒවා නාම රූප ශේස්ත්‍රය ඒ නාම රූප ශේස්ත්‍රයේ විපස්සනාව ඒ බන්දෙන්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමෙන් මේ ආශ්‍රව ධර්ම ශේ කරලා දාන්න පුළුවන්, ගෙවලා දාන්න පුළුවන්. ඔන්න ඔය විදිහටයි ආනාපාන සතිය විපස්සනාවට හරවන්නේ. සිතවිලි ගැන කියනකොට සිතවිලි විපස්සනාවක් ගැන අහනවා. සිතවිලි තේරුම් ගන්න යන්න එපා. සිතවිලි කියලා පහළ වෙන්නේ වෙන දෙයක් නෙමෙයි. ওই නාම ධර්ම සිහි කර ගැනීමලා තමයි තියෙන්නේ. වෙන දෙයක් ඔතන ඇත්තේ නැහැ. සිතවිලි කියලා 아무තු දෙයක් නැහැ. ඔතන තියෙන්නේ නාම ධර්ම ටික ඔය සිහි කරගන්න. අපි තමයි ඔය ගෙවල් දොරවල් යාන වාහන කියලා රැවටිලා මේ සංසාරයට බැඳෙන්නේ. ඒව තේරුම් ගන්න යන්න උත්සාහ කරන්න එපා. එතකොට ටිකෙන් ටික දිවායේ තියෙන ඒ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර විඥානාදී ඒ ධර්ම වැටහෙන්නට පටන් ගන්න පුළුවන් ඒ ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බෙදීමෙන් ආශ්‍රව ශේ කරලා දාන්න පුළුවන් ඉතින් මේ ටික තමයි මට කෙටි මතක් කරලා දෙන්න තියෙන්නේ ඉතින් ඒකයි මම කියන්නේ මේ වගේ ප්‍රශ්න අහන්නට එපා මේවා ඇහුවාම තව කී දිනෙකගේ ඔළුව අවුල් වෙනවද කියලා හිතා ගන්න බෑනේ. දැන් මේක අහන් හිටියට පස්සෙත් කී දිනෙකගේ ඔළුවට කොච්චර જાති යනවද? එතකොට ඒව අයින් කරන්න ඒ යෝගාවචරය ඉන්නේ නැහනේ. මොකද මේ දාගන්න දාගන්න හැම කාරණාවම සසර දිග්ගස්සවා ගැනීම පිණිසම පිළිපදින જાතියක් මිසක් අපි මේ සසර කෙටි කරගන්න උත්සාහ කරන જાතියක් නෙමෙයි. අපේ හිතට නිවන් දකින්න ඕනේ නැහැ. ඒකට කියනවා කාම ආශ්‍රවය කියලා. මේක භාවනා කර කර හරි කමක් නැහැ. මේක ඇතුලේ ඉන්නයි ඕනේ. ඉතින් මේ කරුණු එක එක ඒවා දාන්න පටන් ගත්තට පස්සේ අනිත් ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. ඉතින් මම ඉල්ලා සිටින්න කැමතියි ඒ මූල කර්මස්ථාන ආදී ගැන තියෙන තොරතුරු එහෙම හෙලි කරන්න පුළුවන් නම් බොහොම වටිනවා. එතකොට අපිට පුළුවන් අනුපිළිවෙලින් ගමනක් යන්න. ඒ අනුපිළිවෙලින් ගමනක් යනකොට ඒක ඒක අහංගින් අනිත් ඇයන්ට ලොකු හයියක් ලොකු ශක්තියක් වෙනවා. එහෙම නැතුව තම නොදන්නා ශේස්ත්‍රයන්ගෙන අහලා නොදන්නා ශේෂ්ත්‍රයකට කඩාපනින්න හැදුවාම ඒක ඉතින් ලොකු විකෘතියක් කියලායි මට නම් හිතෙන්නේ නොදන්නා දේවල් කරන්න ගියාම විකෘතිතාව මතුවෙනවා. ඉතින් ඒ ගැන මට කියන්න තියෙන ගරුතර ස්වාමීන් වහන්ස සියල්ල හේතුන් නිසා හටගන්නා බවත් වහා වෙනස් වන බවත් අනිත්‍ය බවත් සත්වයේ පුද්ගලයේ ආත්මයක් නැති බවත් ධර්මයේ සඳහන් වෙනවා. මෙය නිදසුන් මගින් පැහැදිලි කර දෙන සේක්වා. ඔබ වහන්සේට උතුම් නිවනම ලැබේවා. සත්‍යයක් පුද්ගලයක ආත්මයක් නැතේ කියන එක තේරුම් ගන්න නම් ආත්මය කියන එක තේරුම් ගන්නට ඕන. අනාත්මයි කියලා කොච්චර භාවනා කළත් තේරෙන්නේ ආත්මයි කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් මෙතන ආත්මයි කියන එක පන්නගෙන යනකොට ඒවයි සියුම් සියුම් අර්ථවලට භාජනය වෙන්න පටන් ගන්නවා. ප්‍රධාන වශයෙන්ම මේ මම කියන එක ආත්මයක් වශයෙන් පෙනී සිටිනවා. මේ වචන අර්ථ වලින් මේවා අල්ලන්න බෑ. මම කියන එක තණ්හා විදිහට එන්නත් පුළුවන්, මාන්නේ විදිහට එන්නත් පුළුවන්, ditthිය විදිහට එන්නත් පුළුවන්. ඒත් මෙතන ආත්ම කියන එක සත්වයාය පුද්ගලයාය කියන මේ අර්ථයකින් තමයි මතුවෙන්නේ. යම්කිසි සත්වෙක් යම්කිසි පුද්ගලයෙක් එහෙමත් නැත්නම් ඒකට කියනවා වශවර්තන ඒ කියන්නේ tamun වශෙහි පවත්තන්න පුළුවන් දැන් මේ මට රූප බලන්න පුළුවන් මට ශබ්ද අහන්න පුළුවන් මට ගඳ දැනගන්න පුළුවන් රස දැනගන්න පුළුවන් ස්පර්ශ දැනගන්න පුළුවන් සිතිවිලි දැනගන්න පුළුවන් කීකේ මේ මම මම මට පුළුවන් කීකේ ඉන්නේ මේ සක්කාය ඒ කියන්නේ මේ ආත්ම දෘෂ්ටිය. එතකොට මේ ආත්ම දෘෂ්ටියේ තියෙන තවත් සියුම් පැත්තක් තමයි අත්ත කියනකොට කුමක් හෝ කුමක්ම හෝ යමක් මොකක්ම හරි ඇති නිත්‍ය වූ සාර වූ දෙයක්. දැන් අපි හිතමු වේගයෙන් කැරකෙනවා කියලා තැටියක් තියෙනවා ඒ තැටිය වේගයෙන් කැරකෙනවා කියන ඒ තැටිය වේගයෙන් කැරකෙනකොට මේ මධ්‍ය ලක්ෂය කැරකෙනවා පේන්නේ නැහැ ඒක හැමතිස්සෙම නිට්ටයයි නිට්ටයයි ඒකට කියනවා දුව සංඥාව කියලා ඒ මැද තියෙන මැද වෙනස් වීමක් පෙන්වු කරන්නේ නැහැ එතකොට කය අනුපස්සනම් භාවෙන්තු දුව සංඥම් පජහති කියලා පටිසම්භිදා මග්ග ආදී පෙන්වලා අඳිලා තියෙනවා. ඒ විදිහට මේ අනාත්මයි කියන එක හොඳට බලන්න එහෙන් රූපයක් දකිනකොට අපි හිතන් ඉන්නේ මට පේනවායි කියලා. කනෙන් ශබ්දයක් අහනකොට අපි හිතන් ඉන්නේ මම අහනවායි කියලා. ඒත් ඔය ඇහෙන්නේ ඔය පේන්නේ මට නෙමෙයි. මම කියන එකට ඇස් පේන්නේ නැහැ. ඒත් පේනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. මම කියන එකට කන් ඇහෙන්නේ නැහැ. ඒත් ඇහෙනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඔන්නේ විදිහට බැලුවාම ඉතිරි වෙන්නෙම ධර්මතාවය. චක්කුම් පරිච්ඡ රූපේච uppajjati චක්කු විඥානං ඔච්චරයි. එතකොට ධර්මතාවයක් ඉතුරු වෙන්නේ. ඒ මොකක්වත් කරගන්න හම්බ වෙන්නේ මේක මගේ ඇහැ කියපු ගමන් මගේ රූපේ කියපු ගමන් මට රූප පේනවායි කියපු ගම. ඒකයි කියන්නේ මම ඉන්න තාක්කල් එතන ඥානයක් ඇත්තේ නැහැ. මමෙක් ඉන්න තාක්කල් ඥානයක් ඇත්තේ නැහැ. එතකොට ඒකයි මේ කමක්‍රමයෙන් සතියෙන් දීලා චුට්ට චුට්ට චුට්ට චුට්ට එක් කරගෙන යන්න හදන්නේ මම නැති තැනකින් තමයි චිත්තානුපස්සනාදී භාවනාවක් පටන් එතකොට මේ දුන්න තොරතුරු හොඳටම ඇති හේතුඵල සම්බන්ධතාවය දැනගන්න මම අයින් වෙච්ච ගමන් තියෙන්නේ හේතුඵල සම්බන්ධතාවයක් විතරයි. මේ ඔක්කොම වහලා තියෙන්නේ මම කියන තැනින්. මම කීප එක දාපු ගමන් ඔක්කොම අවුල් වෙලා යනවා. ඉතින් ඒ ආත්ම සංඥාව මේ ඒව ගිවම් කරන්න තමයි ඔය නිමිති වලට අහු වෙන්නේ නැති වෙන්නේ එක්තරා සූක්ෂම විදිහකින් නාම රූප ශේස්ත්‍රය හරහා මේ භාවනාව එක් කරගෙන යන්නේ මම හිතනවා ඒක ප්‍රමාණවත් දෙයක් කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊතා දිගු කලක් සිට ආනාපාන සති භාවනාව වඩන්නෙකුගේ සිත සමාධියෙන් අනතුරුව විදර්ශනා ඥාන සිත් පහළ වීමේදී දක්නට ලැබෙන වෙනස්කම් මොනවාදයි පහදා දෙන්න විදර්ශනා ඥාන පිළිබඳව ගැඹුරෙන් අධ්‍යයනය කිරීම සඳහා ලියවී ඇති පොත් මොනවාද යම් සූත්‍ර ධර්මයක් තුලින් විදර්ශනා ඥාන ගැඹුරින් විස්තර විස්තර කර දී ඇද්ද? තෙරුවන් සරණයි. මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කැමති කවුරු හරි ඉන්නවද මෙතන? මෙහෙමයි ඉතින් ඕවා ඉතින් ඇත්තටම තීරුමක් නැති වැඩ ඔය මේ කවුද? ඔය වල්පොල රාහුල හාමුදුරුවෝ වෙන්න ඕන. වල්පොල රාහුල හාමුදුරුවෝ ගාවට මේ එක මහත් එක්කවලු මහාන වෙන්න මහාන වෙන්නේ මහත්යෙක් ආවහම මේ මහත්ය කිවල් සයින්නාස මම මහාන වෙන්න කැමති හැබැයි තට්ටි ගන්නයි මේ ගියක් ගියක් ගානේ පින්දපාත යන්නයි මට මේ කැමති නෑ මේ ලැජ්ජයි කියලා. ඊට පස්සේ රාහුල හඳුරෝ කිවලු මහත්තයා බල්ලෙක් වුණාම නැට්ට වනන්නයි හොම්බදික් කරන්නයි කියන කාරණා දෙක බල්ලෙක් වෙන්න කලින් කරන්න බෑ. ඒක උනාට පස්සේ නම් ඒක කරනවා කියන එක නිකන් ඉබේටම සිද්ධ වෙන එක. ඒක බලු ගතියනේ. ඉතින් ඒකින්ද විපස්සනා ඥාන ලැබෙන්න කලින් ඒවා ගැන හිතන්න යන්න එපා. ඒක ලැබුණට පස්සේ හිතන්න දෙයක් නැහැ. මොකද ඒක ඥානයක් කියලාම සටහන් වෙලා තියෙනවනේ. ඒකින්ද ඒවා ගැන හිතන්න යන්න එපා. ඒවා ගැන හොයන්න යන්න එපා. ඒ හොයන්න යන හැම අයුරකින්ම සිද්ධ වෙන්නේ tamunට ලොකු බාධාවක් කියලායි මට හිතෙන්නේ මොකද අපේ පාරම්පරික පොත්වල පවා ඒ ඉදිරි භාවනා අධ්‍යක්ීම් සම්බන්ධයෙන් තියෙන තොරතුරු සංගවලයි තියෙන්නේ. ඒවා යෝගාව දැන් අපේ කලින් අපවත් වෙච්ච ලොකු සවින්හන්සේ සමහර කරුණු විස්තර කරනකොට ඒ කරුණ නවත්තලා කියනව මේක දන්න කෙනා දන්නවායි කියලා. ඉතින් උන්වහන්සේටත් තිබ්බනේ ඒ ටික විස්තර කරගෙන විස්තර කරගෙන යන්නේ. ඒ විස්තර කරන්නේ නැති දැනගත්තායි කියලා කියන්නෙම ඒකෙන් ලොකු බාධාවක් සිද්ධ වෙනවා. ওই පොත්පත් එහෙම දෙද්දී සමහරුන්ට ස්ටේබර් කටු ගහලයි දෙන්නේ. මම එක පොතක් ඉල්ලන්න ගිහිල්ලා එක සාවින්නාසි නමක්ගේ ඒ සයින්ඩන්ස් කියනවා තමුසේ පිටුවින් එහාට එහෙම බලනවා එහෙම නෙමෙයි කියලා. දැන් මට එහෙම කිව්වහම මට ඕනේ ඊළඟ පිටුව බලන්න බෑ. ඊට පස්සේ මම දැන් හා කිව්වොත් බොරු වෙනවා. ඉතින් සද්ද නොකර ඒ කතාව මගහැරලා ඉන්නකොට යම මට යන්න ඇරලා ආපහු වඩ ගහලා මම තමුසෙට කිව්වා ඔය පිටුවෙන් එහාට බලන්න එපා කියලා. ඊළඟ ඊට පස්සේ මේ අපේ ලොකු සයින්ඩන්ස් එකෙන් ඉස්සර මම කොටක් කිල්ලුවා. මන්දිය අපි ලොකු සෙන්නාදී වඳුරනේදී කට්ටිය මන් දිහා බැලුවාම තේ විදිහට බලලා හා දෙන්නම් කිව්වා කාමරයට ගිහින් පොතක් පොත් ටික අරන් ගිහලා දීලා කිව්වා මේක කොට්ටයට තියලා බුදී ගණන් කිව්වා ඉතින් ඒ හැම දෙයකින්ම කියවෙන්නේ අපි අපිට ඕනේ මේ පිරිසිදු දේ අපිරිසිදු කරගන්න අපිට ඕනේ මේ निराවුල් දේ අවුල් කරගන්න එහෙම කරගන්න නැතුව අපිට තේරෙන තැනකින් යථාපාකටං වශයෙන් විපස්සනාබි නිවේසෝ තමුන්ට ප්‍රකට තැනකින් පටන් අරගෙන යන්න. අර කලින් කිව්වා වගේ කියන්න තියෙන්නේ ඇත්තටම හදිස්සි නම් හිමින් යන්න තමයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස හටගත් සියලු දේ නැති වී යන බව අපි දන්නා නමුත් එය භාවනාව තුලින් දැකිය හැක්කේ කෙසේදයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඇත්තටම හටගත් හටගන්නා දේවල් නැති වෙලා යනවා කියන එක ඕනෑම කෙනෙකුට හිතලා ගන්නත් පුළුවන් ඕනෑම කෙනෙකුට භාවනා කරලා අරගන්නත් පුළුවන්. මේ භාවනා කරලා අරගත්තාට ඒ භාවනා කරලා අපි ගත්තාය කියමු ඒ භාවනා කරලා ගත් එක උනත් සමත පැත්තෙන් වැඩුවොත් ඒව ආකින් සංඥායතන කියන භූමිය දක්වාම යනවා. විපස්සනා විතින හටගත් දේ නැතිවීම කියනකොට ඉතුරු නැතිව නැතිවීමක් ගැනයි අදහස් කරන්නේ. දැන් මෙතන කෝපයක් තියෙනවා. මේ කෝපය බිම දාලා මම කුඩු කළොත් මේ කෝපය කියන එක නැති වුණා කියලා මේ හැමෝටම පැහැදිලි. නැති වුණේ මොකද්ද කියලා හෙවොත් කියාවි කෝපය කියලා. එතකොට නැති වෙලාද දැන් තියෙන්නේ ඇති වෙලාද දැන් තියෙන්නේ. දැන් නැති වෙලා නෙමෙයි තියෙන්නේ. නැතිවීම හිස්වීම පේන්නේම නැහැ. ඇත්තටම මෙතන දැන් නැතිවීමක් වෙනස් වීමක් නැද්ද? තියෙනවා. ඔන්න ඔන්න ඔතනයි තියෙන ගැටලුව. පඤ්ඤප්තියක් මත නිමිත්තක් මත බණ භාවනා කරන්න ගියාම ඒ නැතිවෙච්ච දේ නැතිවෙච්ච විදිහට අපි දකින්නේ නැහැ කොටසක් ඉතිරි වෙනවා අහවල් දේ නැති වුණාය කියලා. ඒකයි එක පැත්තකින් අනිච්චානුපස්සනාවට අනිමිත්තානුපස්සනාව කියලා පරණ ආචාර්යවරු පෙන්නලා දෙන්නේ. ඒක හින්දා මේ ප්‍රශ්න කරුට මම හිතන්නේ මං කීපික තේරෙන්නේ නැති මොක නැති වුණත් නැතිවෙච්ච දෙයක් ගැන නිමිත්තක් හිතේ හිටිනවා. ඒකට හේතුව යන පාර වැරදි. කෝක දිගටම වැඩුවොත් අරූපතල බ්‍රහ්ම ලෝකවලට යනකම් යන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති කියන අවස්ථාවට අදාළ හේතු මොනවාදයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලමි ඔබ වහන්සේට නිදික් නිරෝගී චිරජීවනය වේවා හේතු පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති කියලා කියනකොට ප්‍රධාන වශයෙන්ම තියෙන හේතු ටික ධර්මානුකූලව පෙන්නනවා නම් තණ්හා, උපාදාන, අවිජ්ජා කර්ම නිබ්බති ලක්ෂණ නොදැනීම කියන මේ ලක්ෂණ. ඉතින් ඉතින් අර කලින් කීප ඩිකම තමයි කියන්න තියෙන්නේ මේක දැනගත්තා ඒ කියලා මොකද්ද ඇති ප්‍රයෝජනේ කොහොම හරි මේ ඇහෙන් රූපයක් බලන්දී නිකම්ම රූපයක් බලනවා නෙමෙයි මොනවා හරි තියෙන හින්දා නෙමෙයි ඇතුලෙන් එළියට කඩාගෙන ඉන්නේ මොනවා හරි තියෙනවා. ඒ කියන්නේ තියෙන දෙයක් ගැන රැවටීමක් තියෙනවා අවිද්‍යාව. කලින් එහෙන් මොනවා හරි බලලක් තියෙනවා. කලින් කරපු දෙයකුත් ඉතුරුයි. එතකොට ඒදී බලන්න ඕනකමක් තණ්හාවකුත් තියෙනවා. මේව ඇති වෙලා නැති වෙලා යනවා කියලා දන්නෙත් නැහැ. මේ හේතු ඔක්කොම නිසා එහෙන් රූපයක් බලන්න එළියට පැන්න ගමන් ඇහත් හැදෙනවා රූපත් හැදෙනවා ස්කන්ධත් පහළ වෙනවා සංසාරේ තමයි තියෙන්නේ මේ විදිහට මේක කිව්වට මේ මේ විදිහට තමයි සාමාන්‍යයෙන් ඔය හේතු. ඉතින් මං හිතනවා ඒවා ගැන අහන්න නැතුව ඔය තමුන් කරගෙන යන බණ භාවනා සම්බන්ධයෙන් තියෙන ගැටලු අහන්න පුළුවන් නම් බොහොම වටිනවා ඇත්තටම. ඕවා පොතපතක් බැලුවත් හොයාගන්න පුළුවන් ලේසියි. ගරුතර ස්වාමීන් වහන්ස මට පින සහ කුසලය යන්න කාරණා දෙකක්ද නැතහොත් එකක්ද යන්න පැහැදිලි කර දෙන මෙන්ද භාවනාවෙන් අප රැස් කරන්නේ කුසලයක්ද නැතහොත් පිනක්ද යන්න පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි පින කුසල් කියන ප්‍රශ්නෙත් නිකන් අර මස් මාළු ප්‍රශ්නේ වගේ තමයි මේවා ඉවරයක් වෙන්නේ එක්කෝ මලගේ ඥාතීන්ට පින් දෙන්නේ කොහොමද කියලා අහනවා. එක්කෝ පින් කුසල් කියන්නේ මොනවද කියලා අහනවා. එහෙමත් නැත්නම් මස් මාළු කණ එක හොඳද නරකද කියලා අහනවා. මේවා ඉතින් මාර බලපෑමකින් සිද්ධ වෙච්ච මේවා නිකන් දේව ශාප කියලායි මට නම් හිතෙන්නේ. ඉතින් මොකද කරන්නේ? ඉතින් අපි අහන අහන සැරේට මොනවම හරි කියනව අරින්නේ වැඩි. ඉතින් පින කුසල් කියලා <laughs> කියන්නේ. පින කුසල් කියලා කියනකොට ඉතින් ඕක එක එක විදිහට අර්ථ දක්වන්න පුළුවන්. හදයන් පුණාතිති පුඤ්ඤං හදවත පිනා යන්නේ පින නම් වේ කියලා කියනවා. කුසල ධම්මා කුසල ධම්මා කියනකොට ඔය පින් ඔක්කොම අවිධර්මයේදී කුසල් අකුසල් වෙනවා. ඉතින් ඔය සමහරුත් ඇරින් තැන තියෙන සූත්‍ර කේලි කඩලා කඩලා අරගෙන මේවා කුසල කියනවා මේවා පිං කියනවා අරු ඒ ධානාදී කුසල කියනවා ඊට මෙහා තියෙන ඒවා පිං කියලා කියනවා ඉතින් ඕක විසඳෙන එකක් නෙමෙයි ඉතින් ඕන කෙනෙකුට මේක දෙපැත්තට දාලා කියන්න පුළුවන් යකඩයක් අරගෙන ගින්නකට දාලා ටිකක් වෙලා තියන් හිටියොත් ඕක අත පිච්චෙන්න පටන් ගන්නවා අත රත් වෙන්න පටන් ගන්නවා. ඒ ටිකෙන් ටික ටිකෙන් ටික ඉස්සරහට ඉස්සරහට අපි අත ගෙනිච්චොත් රත් වීම දැන් පිච්චීම බවට පත් වෙනවා. හැබැයි දැන් ඕන කෙනෙකුට දැන් දෙකක් පෙන්වන්න පුළුවන් රත් වෙනවායි පිච්චෙනවායි කියලා. රත් වෙනවා කිව්වත් පිච්චෙනවා කිව්වත් මේ දෙකේම තියෙන උණුසුමනේ. අන්න ඒ විදිහට බැලුවොත් පින කුසල කියන එකේ පැති දෙකක් ඔයගොල්ලන්ට පෙර නාහපු පැති දෙකක් දැනගන්න පුළුවන් මේ දෙක දැනගන්න පුළුවන් ඒ විදිහට බලන්න ඔය පින් කිව්වත් කුසල් කිව්වත් එක්තරායේ ඒ භාෂාමය විදිහට ඒ ඒ තැන තියෙන විශේෂත්වෙ පෙන්වන්නත් යොදලා තියෙනවා සමහර තැන් වලින් සමාන සමාන විදිහටත් යොදලා තියෙනවා ඉතින් මම ඉල්ලා දෙන්නවා හෙට ධර්ම සාකච්ඡාවේදී මේක මහන්ඳ මම වෙන එකක් කියන්නම් ගෞරවනීය ස්වාමීන් වහන්ස සියලු සිතිවිලි විඳීම තුල සිදුවෙන බව දැනට ඇති අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ වී ඇත. අරමුණු ඇති හැම තැනකදීම ප්‍රශ්නයක් බව එම නිසාම පත්විය. අරමුණු නැති අවස්ථාවක වැඩි වේලාවක් සිටීමට ඔබ වහන්සේගෙන් මේ සිත අවදි නොවන තැනකට ගෙන යාමට යමක් අවබෝධය සඳහා අප කෙරේ අනුකම්පාවෙන් අවවාද අනුශාසනාව දෙනමින් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ආයි පොඩ්ඩක් කියන්න මුලින්දල. අරමුණු නැති අවස්ථාවක වැඩි වේලාවක් සිටීමට ඔබ වහන්සේගෙන් මේ සිත අවදි නොවන තැනකට ගෙන යාමට යමක් අවබෝධය සඳහා දේශනා කරන්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අරමුණු නැති තැනකට සිත අවදි නොවන තැනකට ගෙන යාමට උපදෙසක්. සිත අවදි නොවන තැනකට යන්න නම් අරූපාවචර ධානයක් හරි එහෙම නැත්නම් සංඥා වේදීත නිරෝධය හරි ලබා ගන්නට ඕන. ඒකට සංඥා වේදීත නිරෝධ කියලා කියනවා. ඒක දැන් සබ්බ නිමිත්තේසු අමනසිකාරා කියලා ඔය සියලු නිමිති මෙනෙහි නොකර එහෙමත් දැන්නම් ඒ නිමිති මෙනෙහි නොකිරීමෙන් අපිට ඒ නිමිති ධර්ම වලින් මිදෙන්න පුළුවන් කියලා සමත භාවනාවේ පෙන්නලා දීලා තියෙනවා. තවත් විදිහකට පෙන්නලා දීලා තියෙනවා රූපාවචර ධ්‍යාන වඩලා සතරවෙනි ධ්‍යානයේදී අරූපාවචර වලට උපේක්ෂාවට හිත හරවද්දී කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ප්‍රශ්න ඔක්කොම මතුවෙන්නේ හිත හින්දානේ. එතකොට හිතට නිග්‍රහ කරමින් භාවනා කළා ඒ වගේ හතරවෙනි ධ්‍යානයක් උපන්නොත් ඒක ධර්මයේ සඳහන් වෙනව අරූපාවචර ධ්‍යානයක් කියලා. එතකොට ඒක අසඤ්ඤා තලයි. ඒකෙත් ඔය සිත අවදි වෙන්නේ කාලයකට. ඉතින් මේ දෙක තමයි සිත අවදි නොවීමට තියෙන දේ ඉතින් එහෙමත් නැත්නම් පරිනිර්වාණ ධාතුවෙන් ස්කන්ධ පරිනිර්වාණයෙන්ම පිරිනිවෙන්න ඕන. එතකොට නම් කතාව සම්පූර්ණයෙන්ම ඉවරයි. ඉතින් මේවා මේ අපේ හිත අවසන්න ඇත්තටම මේ කෙලෙස් වලින් කරන දෙයක් මේක. ඉතින් ඒක අපිත් අපිම තේරුම් ගන්න ඕනා මේ අපේ හිත මේ වගේ ප්‍රශ්න අහලා මේ කරන්න හදන්නේ එක්තරා වංචාවක් ඒක ඔය ආශ්‍රවයක තියෙන ලක්ෂණයක් ඉතින් මොකද කරන්නේ ඉතින් අර කලින් කිව්වාගේ අහන්න ඕන එකක් අහන තරමකට කියනවා මේ ඉතින් අර මේ අර තමුන් කරන බණ භාවනා සම්බන්ධයෙන් මේ ප්‍රශ්න අහන්න පුළුවන් නම් බොහොම වටිනවා මේ ඒක තමයි ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ. වෙන ප්‍රශ්න නැත්නම් අපි වැඩසටහන නිමා කරන්නත් පුළුවන්. හොඳයි එහෙනම් අපි වැඩසටහන නිමා කරමු. ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන අපි හවස පහට ධර්මදේශනාවකින් හම්බ වෙනවා. ඉතින් සීල දිනාටම තෙරුවන් සරණයි.